බීවගාවට ඇරුණහම තෙත් කලාපයේ ග්ලයිපොසේට් කියන වල්නාශකය පාවිච්චි කරන මඤ්ඤොක්කා වගාව අල ඉගිල්ලීමට දවස් කිහිපයකට පෙර මේක මඤ්ඤොක්ක පඳුර පාමුලට චාර ප්‍රමාණයකින් යොදනවා කියලා අපි නිරීක්ෂණය කළා. ඒකට හේතුව තමයි මේ වල්නාශකයේ දීමෙන් පසු පසබුරුල් වෙනවා. ඒ පසබුරුල් වීම නිසා මඤ්ඤොක්ක අල ගැලවීමට පහසුයි. මේ රසායනික ද්‍රව්‍ය යොදුවට පස්සේ දින 7ක් 8ක් සමහරවට දින 10ක් දක්වා කිසිදු හානියකින් තොරව මඤ්ඤොක්ක තබා ගන්න පුළුවන් නිසා ග්ලයිපොසේට් කියන උග්‍ර විශ සහිත වල්නාශක පාවිච්චි කරනවා මේ වනකොටත් වකුගඩු රෝගය ඇතිවීම සඳහා ප්‍රබල ලෙස දායක වන රසායනික ද්‍රව්‍යයක් ලෙස ඩයිපසිස් හඳුනාගෙන තියෙනවා මේ තත්ත්වය තවදුරටත් යන්න දුන්නොත් එහෙම වකුගඩු රෝගය එක්කලාපිය ප්‍රදේශවල නැති වෙන්න පුළුවන්